ඉතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටින කෞරණීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි. අප විසින් මේ පවත්වාගෙන යන්නා වූ ධර්ම දේශනා මාලාවේ විවිධ ටයිම් වල අසුබේ මේ අදිතාලම සකස් කරගන්න හැටි ඊළඟට ඒ විදිහට මට්ටම් කරලා තුනී කරලා සමතලා කරගත් ආවේ අදිතාලම මත පාදම මත ඒ විපස්සනා ගොඩනැගිල්ල අදන හැටි ආදී වශයෙන් මූලයේ වශයෙන් ඒ වාගේම ශරීරයේ වශයෙන් කරුණු විවිධ ස්ථාන වල සඳහන් කරන්න යෙදුණා. ඒ විදිහට කාලයක් පුරා භාවනාමය අධ්‍යක්ීමත් ඒ වගේම මූල ධර්ම කරුණු මුසු කරගෙන මේ ගමන් කරන මේ දේශනා මාලාවේ අද තියෙන මට්ටමට එනකොට යෝගාවචරයාගේ පසුබිම විපස්සනා පසුබිම නැත්නම් ගුණ ජීවිතයේ පසුබිම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වාගේම ප්‍රමාණයේ වශයෙන්, ශරීරයේ වශයෙන්, ගොඩනැගිල්ල වශයෙන් අදාළ වියතු අංග ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ කියන්නේ මේ තරමට මේ කියන විස්තර අනුව භාවනාව දිනු කරගත්ත යෝගාවචරයාගේ මෙතෙන් පටන් ඒ හදාගත්තා වූ පාදම ගොඩනැගිල්ල මත ඒ ಗುಣ ජීවිතය විපස්සනාව වැඩිව සිද්ධ වෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ යෝගාවචරයාගේ ජීවිතයේ වටිනාකම එතෙන් පටන් මේ වැඩපිළිවෙල දිගේ ඉදිරියට වැඩෙන්න පටන් ගන්නවා. භාවනා ජීවිතයේ මෙතුආකල් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිඅරගෙන <clears throat> කොම සාදරයෙන් රැකා වූ ඒ නීති රීති උපදේශ මාලාවල් වල ඵල ප්‍රතිඵල තමා වශයෙන්ම ප්‍රකටව අත්දකින්න ලැබෙනකොට දැන් යෝගාවචරයට තමන් පිළිබඳව ස්ථීර භාවයක් සහ උරුවක් තීන්දුව කිරීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් මේ තාක් මේ ධර්මයට අහුම්කම් දුන්න ඒ වාගේම භාවනා වශයෙන් ලං කරගත්ත ලං කරගන්න උත්සාහ කරපු මේ පිරිසට තේරෙනවා මේ අඩංගු මේට අදාළ කරුණු රාශියක් පවතිනවා. එකකින් එක මොහොතකින් ළඟා කරගත හැකි දෙයක් නෙවෙයි. ඒවා වැරදි වැරදි හදා ගැනීමෙන් <clears throat> නමුත් Tamange හිතේ ඇත්තා වූ උනන්දුව ශ්‍රද්ධාව පිළිහිලා ගන්න නැතුව දිගට ගමන් කළොත් දවසක මේ අඩුම කැඩුම ටික අවශ්‍යතාවයල් ටික මූලධර්ම වශයෙන් ඒ වාගේම අධ්‍යක්ීම් වශයෙන් සම වෙනකොට <clears throat> හරියට හොඳ ව්‍යංජනයක පදම හරි ගියා වගේ තමන්ගේ ගුණ ජීවිතයේ පදනමක් ගුණ ශරීරයේ ගොඩ නැගිල්ලත් සම්පූර්ණ වෙනවා. ඒ මත ජීවිතයේ සැපය අර්ථය මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කරුණ රාශිය විවිධාකාර තැන්වල පැතිරී තියෙන නිසා එහෙම පැතිරී තිබෙන නමුත් නැවත නැවත අහන්ත අහන්තේ භාවනාවේ යෙදෙන කෙනෙකුට ධෛර්යයක් ශක්තියක් කොට නැගෙන නිසා මේ තාකල් සාකච්ඡා කර කරුණු කීපයක් නැත්නම් වැඩි හරියක් සම්පින්දනය කරමින් කොහොමද මිනිස්සෙගේ ජීවිතය උතුම් වෙන්නේ ඒ උතුම් වෙන්නේ මේ වාගේ භාවනා වැඩපිළිවෙලකින් කොහොමද රුකුල් ලැබෙන්නේ කියන එක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එදා අපි සාකච්ඡා කර මැදමෙද යනතාක් ඒ කියන්නේ අරමුණක් පරියන්කේදී හෝ වේවා සක්මනේදී හෝ වේවා එදිනෙදා කටයුත්තකදී හෝ වේවා දකින දකින වාරයක් පාසා ඒ අරමුණ පදනම් කරගෙන අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනිත්‍යානුපස්සනා ඥානීය දක්වා භාවනාව මනසිකාරයේ පවත්වන්න දක්වනා යෝගාවචරයක් මේ වෙනකොට හොඳට තේරුම් අර ගන්නවා පිරිසිදු හිත කියන්නේ මොකක්ද කියන එක. ඒකට ඒ යෝගාවචරයේ අධ්‍යක්ීම් වශයෙන් හිතේ පිරිසිදු වීමට ප්‍රධාන වශයෙන්ම යෝගාවචරය භාවිතා කරන්නේ හිතේ ශක්ති නැත්නම් විපස්සනා උපකරණ දෙකක්. එකක් තමයි මතුවෙනා වූ අරමුණ වෙතට තමන්ගේ භාවනා හිත යොමු කිරීම. මෙනෙහි කරන හිත අරමුණට නැංවීම මේකටම කියනවා විතක්කය නැත්නම් කියනවා සම්මා සංකප්පය කියලා. මේක යෝගාවචරය අසීමිත ප්‍රමාණයක් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පුහුණු කරනවා. පුහුණු කරන මුල් කාලේ අරමුණු වල ප්‍රිය භාව අප්‍රිය භාව නිසා යෝගාවචරයාගේ මෙලෙක්කම නිසා අධ්‍යක්ීම් අඩුකම නිසා සමහර අරමුණු විශේෂයි අරමුණේ හිත නැංවීමේ සූර වෙනවා. මොකද සමහර අරමුණු ඉන්නකොට හිත පුංචි වෙලා අරමුණ ලොකු වෙලා අරමුණ හිත වාහිලා ගන්නවා. යටපත් කර ගන්නවා. එතකොට යෝගාවචරය කියනවා භාවනාව කැඩුනා, භාවනාව පිළිුණා, සතිය පිළිුණා, හිත පිළිුණා, භාවනාව නතර කරන්න ඕනේ, යන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ කියලා. නමුත් යම් වෙලාවක අරමුණට හිත නංවා ගැනීමේ දක්ෂ වුණා නම් ඒ ව්‍යාපාරයේ හරි ගියා නම් යෝගාවචරයට ඒ භාවනාව දිගේ ඉදිරියට යන්න ඒ හරි යෑමම නැත්නම් ඒ විතක්කේ යත්තා උසුර භාවයේම නඳු කරවනවා. මේ නමුත් මුලදී යෝගාවචරයට මේ හරි යෑම හරියන්නේ බොහොම සුළු අරමුණු ප්‍රමාණයකට. ඒ මොකද අනිකුත් අරමුණු විශේෂයෙන්ම අප්‍රිය අමනාප අරමුණු ඉදිරිපත් වෙනකොට ඒ අරමුණට හිත නැංවීම භාවනාවක්ද ඒ අරමුණටත් හිත නැංවිය යුතුද ආදී කොට ඇත්තා වූ යෝගාවචරයාගේ හිතේ තියෙන මතිමතාන්තර හිතේ තියෙන හොඳයි නරකයි කියලා ගත්ත පරණ සංඥාමිතිය නිසා සමහර අරමුණු මතුවෙනකොටම ඒක භාවනා කරනවා වෙනුවට එයට හිත නැංවීම කරනවා වෙනුවට තමන්ගේ ලෞකික ප්‍රඥාව දැනුම ඉදිරිපත් කරලා ඒ අරමුණු යටපත් කරන්න උත්සාහ කරනවා මේවා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අරමුණ ඇති උනේ අසවලාගේ වැරද්ද නිසායි කියලා බාහිර කරුණු හොයනවා මේ ඒ බාහිරයන් පිළිබඳව ද්වේෂය ඇති කරනවා මේ තැනකට ගැළපෙන්නේ නැති වෙලාවට ගැළපෙන්නේ නැති දේවල් අනුන් කරන නිසායි මේ අරමුණු මතුවෙන්නේ මේ නිසා මට භාවනාව කරගන්නත් නැහැ කියලා මෙන්න මේ විදිහට හිතවිලි කාරක වාද ඇති කරගෙන මේ සතිය පිළිගන්නවා. අරමුණට හිත නැංවීම විදේ දුර්වලයි. ඒ මොකද යෝගාවචරයේ අද්දකීම් මාතිකම නිසා භාවනා කියන්නේ මොකක්ද කියන දන්නේ නැතිකම නිසා. නමුත් මේ තියෙද්දි මේ විදිහේ පාඩකපත් වෙද්දි හිත පීඩා වෙද්දි පරාජයටපත් වෙද්දි ඉත ලද ලද අවස්ථාවේ හිඳීම හැකිලිම වශයෙන් හෝ ආනාපානීය වශයෙන් හෝ පරියංකේදී මතුවෙනා වූ සුළු සුළු වේදනා විතේ හෝ පරියංකේදී මතුවෙනා වූ සුළු සුළු ශබ්ද විතේ හෝ එහෙම නැත්නම් සුළු සාමාන්‍ය ජවාධික නොවන්නා වූ සිතිවිලි විතේ හෝ අරමුණ වශයෙන්ගෙන හිත නැංවීමේ සූර වෙන්ට වෙන්ට හිතනවන්ට පුළුවන් අරමුණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ වැඩිමත් සමගම වෙන විදිහකට කියනවා නම් බාධකේම අඩුවීමත් සමගම සාර්ථක වීම වැඩිවීමත් සමගම අරමුණක රැඳී සිටින්න පුළුවන් කාලය ශ්‍රේණි ශ්‍රේණි වැඩි වෙනවා. ඒක මොකද අරමුණක් භාවනා කරගෙන යනවා, මෙනෙහි කරගෙන යනවා, පින්බීමක් මෙනෙහි කරගෙන යනවා. එතකොට හැකිලීමට වෙනස් වෙනවා නමුත් යෝගාවචර හිත වෙනස් වෙන්නේ නැහැ. යෝගාවචරය දන්නවා මේ පින්බීම හැකිලීමට මාර් වීම තමයි ස්වභාවය. ඒ තමයි දී යති తত্ত্বය. යෝගාවචරගේ දක්කම හිඳීමෙන් හැකිලීමට අරමුණු මාරු වේවා. රූප ධර්ම මාරු වේවා. නමුත් සතිය නොකඩේවා. මාගේ වීරිය නොබිඳේවා. සමාධිය විසිරී නොයාවා. මේ නිසා යෝගාවචරය පින්දීමෙන් හැකිලීමට මාරු වුණාට කලබල වෙන්නේ නැහැ. මේ පින්දීමේ හැකිලීමේ දෙකේ හිත තියාගෙන ඉන්නකොට එකපාරටම වේදනාවක් මතුවෙනවා. මුලදී පේනවා මොකද භාවනාව කියන්නේ පිම්බීම හැකිලිම. දැන් ඔන්න වේදනාවක් ආවා. මේක ආවේ අසවල් කාරණාව නිසා ඒ ආදී විදිහට හිතන්නේ නැතුව දැන් වේදනාව ප්‍රකටන වේදනාවට හිත යොදවන්න ඕනි කියලා හිත යොදාගෙන ඉන්නවනම් යෝගාර්ථ පිම්බීමත් හැකිලිමත් වේදනාවත් භාවනා පැත්තෙන් එකම අභ්‍යාසයක් බවට පත් වෙනවා. වේදනාවටත් ප්‍රකටතාක් පිම්බීම හැකිලිමත් හා සමානව හිත යොදලා භාවනා කරනකොට සමහර විටක වේදනාව අඩු වෙනවා. සමහර වෙලාවට වේදනාව වැඩි වෙනවා. වැඩි වුණොත් ආධ්‍යාත්මික යෝගාචරය පරිදුනා වෙනවා. මොකද තැනකදී සතිය කැඩෙනවා. අමතක කරලා දාන දැන් මේ විදිහට ගියොත් කකුල කැඩේ. කකුල හිරි වැටේ කකුල නරක් වෙයි. ලෙඩක් ඇති වෙයි කියලා මේ භාවනාව පිළිබඳව ධර්ම ගෞරවය පිළිබඳව අදුතක් තේරුකොත් තමන්ගේ හිතෙන් පහළ වෙන ආර හිතවිලි රාශියට වැඩිතක් තේරුකුත් දීම නිසා නොදැනීම ඉඳගෙන ඉන්න පත්කලේ කතා දාලා නැගිටින තත්ත්වයටපත් වෙනවා. නමුත් යෝගාවචරය මේ தත්ත්ව විඳගෙන විඳගෙන ඉදිරියට යනවනේ වේදනාවම උනත් ටික වේලාවක් ඉන්න පුළුවන් ගැතිය මතුවෙනවා. එතකොට අරමුණට හිත නැංවීමේ සූර භාවයේ වැඩි වෙනකොට අරමුණක වැඩි වේලා සිටීමේ දීර්ඝ සතිය වීර්ය පැවැත්වීමේ දක්ෂතාවයත් වැඩි වෙනවා. මෙන්න මේ දෙක තමයි යෝගාවචරයේ ප්‍රධානම ආයුධ දෙක. භාවනා වාරයක් කියන්නේ අනන්ත අප්‍රමාණ අවස්ථා සංඛ්‍යාවක් මෙන්න මේ දෙක Taman ළඟ තියෙනවාද ඒක හරියට තේරුම් ගත්තද කියලා උත්සාහ කරන්න. මේ විදිහට උත්සාහ ගන්නව නම් ගන්නවනම් මේ පිළිබඳව විශ්වාසය වැඩෙනවා. මේ ආයුධ දෙක පාවිච්චි කිරීම පිළිබඳ සූර භාවයේ වැඩි වෙනවා. එතකොට මේ ආයුධ දෙකට යට නොවන අරමුණු ප්‍රමාණය අඩු වෙනවා. බලන් කලනකොට ඒ බලන්නේ හදන මිනිස්සු කියනවා පොල්ලට ලොකු වලන් තියෙන්න බෑ. වලන් තලනකොට තලනකොට පොල්ලට යටත් වෙනවා. අන්න ඒ වගේ තමයි. නමුත් ආධුනික වලන් තලන්නේක් නම් තමන්ගේ පොල්ලට වැඩිය වලන්ද ලොකු වෙච්චහම ඒවා ගුරුවරයාට බාර දෙනවා බෑයි කියනවා. නමුත් වලන් තැලීලේ දක්ෂ වෙනකොට දක්ෂ වෙනකොට පොල්ලට ලොකු වලන් හිටින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ භාවනාවේ දක්ෂකම කියන්නේ අනන්ත අප්‍රමාණ වැරදෙද්දී අනන්ත අප්‍රමාණ හිත දුර්වල වෙද්දී නැවත නැවතත් නැවත නැවතත් තමන්ගේ සබ්‍රක්මචාරීන් දෙස දිහා බලලා හෝ තමන්ගේ ගුරුවරයාගේ උපදෙස් දිහා බලලා හෝ තමන් මේ ගීගේ නික්මීමේ අබිනිෂ්ක්‍මන හේතුව බලලා හෝ නැවත නැවතත් නැවත නැවතත් අරමුණ විශේෂයි හිත නැංවීමත් ඒ අරමුණේම හිත දිගට පැවැත්වීමත් මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන කරගෙන යනකොට මෙන්න මේ විතක්කය ਵਿਚාරය කියනවා අරමුණට හිත නැංවීමත් අරමුණේ හිත නැවත නැවත පැවතීමක් කියන කොල්ල අලංකාරයකගේ පොල්ලක් අතර ගත්තා වගේ හැම වළඳක්ම තලන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට යනකොට මේ විතක්ක විචාර දෙක දිගට පැවැත්වීම විතක්ක වීර්ය දෙක දිගට පැවැත්වීමේ සූර භාවයේ වැඩි වෙනකොට යෝගාවචරයට පැමිණෙන සෑම අරමුණක්ම වෙනදාට වඩා අභියෝගයක් බවට පත් වෙනවා. හිමීම හැකිලිම විදිහේ සූර වෙනවා. වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් වෙනවා. මේ විදිහට වීරිය දිගට පවතිනවනම් මේ විතක්කේ සහයෝගය ඇතිව අපිට කියන්න පුළුවන් යෝගාවචරයට වැටෙන සතිය අඛණ්ඩ වෙනවා. ඉන්දීම හැකිලිම කරමින් ඉන්නවා එතකොට වේදනාව මතුවෙන හැටි වේදනාවේ මුල්ම අවස්ථාවේ පටන් ඒක තමන් වෙතට පැමිණිච්ච හැටි ලොකු වෙච්ච හැටි ඉන්දීම හැකිලිම යට කරගෙන මූලික මුනත ඉදිරියටපත් වෙච්ච හැටි එතකොට තමයි තමන්ගේ හිතින්ම හිතලා. ඒ පිළිම හැකිලිමේ තිබුණු හිත වේදනාවට ලක් කළ හැටි වේදනාව පහ වුණා නම් පහ වුණ හැටි නැවත පින්වීමට හැකිලීමට පැමිණිච්ච හැටි. මේක ලස්සන සවාරියක් වගේ හිත මෙනෙහි කරමින් අරමුණු මාරු කළාට සතිය බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. සමාධියේ කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය දන්නවා මේ වෙච්ච සංසිද්ධිය. ඒ වාගේම පින්වීම හැකිලීම මෙනෙහි කරමින් ඉන්නවා. බාහිරින් සිටිවිල්ලක් පැමිණෙනවා ඒ සිතුවිල්ල පැමිණිච්ච ගමන් එක්කෝ මෙනෙහි කිරීමට අහුවෙන්ටත් කලින්ම සිතුවිල්ල බහැර වෙනවා. හිත නැවතත් පින්දීම හැකිලිමේ යෙදෙනවා වර එක මතක් වෙනවා යෝගාවචරයට සිතුවිල්ලක් ඇවිත් ගියා නේද කියලා. නමුත් ඒ වෙලාවේදී යෝගාවචරය දන්නවනම් තමයි මෙතෙන්දි වඩන්නේ සතියයි සමාධියයි. ඒ නිසා තමන්ගේ සතියට බාධා වෙලා නැහැ. හලහක් වීමක් නැතුව ගමන සිද්ධ වෙනවනම් සමාධිය සිද්ධ වෙනවනම් යෝගාවචරය පසු බලන්න දෙයක් නැහැ. පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඉදිරියට යනවා. මේ විදිහට සති සමා විතක වීර්ය දෙක දිගට පවතින පවතින හිත අරමුණු විතේ බය වෙන ගතිය, පැකිලෙන ගතිය, පසුබාන ගතිය, ඒකදෝ මේකදෝ කියන කලකොල වෙන ගති වෙනවට එන ඕනෙම විවිධ අරමුණු විතේ තමන්ගේ මේ හිත අරමුණට ලැංවීම, ඒ පැවැත්වීම පුරුදු කරනකොට පුරුදු කරනකොට ඉරියව් මාරු කරද්දී ඉරියව්වකට මාරු කරන්ට හිත ඇති වෙද්දී ඉරියව් මාර වෙද්දී එදිනදා කටයුතු කරද්දී විවිධ බාධක පැමිණෙද්දී මෙන්න මේ අරමුණට නැංවීම සහ අරමුණේ හිත පැවැත්වීම දියුණු කරගෙන කරගෙන යනකොට අරමුණක් මගින් හිත වෙස් ගන්නන්ට වර්ණ ගන්නන්ට මත් කරවන්න තියෙන ගතිය අඩු වෙනවා. මේ වෙන විදිහකට කියනවනම් නීවරණ ධර්මයෝ හොරේ මිත්‍ර ස්වરૂපයෙන් එන මිත්‍ර ප්‍රතිරූපකයන් විදිහට ඇවිල්ලා හිත දැහැගන්න, හිතට වද දෙන්න, පෙලන්න කියන தත්ත්වේ අයින් කරනවා. මෙහෙම වෙන්න වෙන්න හිතේ පැහැදිලිකමක්, ප්‍රභාසුර ගතියක් පහළ වෙනවා. මේ පහළ වීමට දෙලින්ම සම්බන්ධ කරලා කියන්න ඕන එක ධර්මයකට ඒ ධර්මයට කියන්න පුළුවන් සත්‍යය. යම්ම වේලාවක සතිය අඛණ්ඩව පවතිනවනම් පවතින තාක්කල් ඒ හිත නීවරණ ධර්මයන්ගෙන් දුරු කරලා පවත්වනවා. මේ විදිහට සතිය දිගට පවතින නම් අරමුණේ හිත යෙදවීම දිගට දිගට පවත්වනවා. සාමාන්‍ය විදිහට කියනවා නම් මෙනෙහි කිරීම අඛණ්ඩව සිද්ධ වෙනවා. මෙනෙහි කිරීම කැඩුනන කැඩවිච්ච බව තේරුම් අර ගැනීම ලොකු හරියක් ඉතිහෙත නොකරෙන්නේ. මේ විදිහට දිගට කරගෙන කරගෙන යනකොට ඒ සතිය අපි කලින්ම සඳහන් කර විදිහට සුපති හිත හොඳට ආදනම සහිත පිහිටියා වූ සතියක් බවට පත් වෙනවා. සතියේ ඉදිරියේ ඕනෙම අරමුණක් පුංචි වෙන්න පටන් ගන්නවා. කොටස් වෙන්න පටන් අර ගන්නවා. හැදෙන්න පටන් අර ගන්නවා. බෙදෙන්න පටන් අර ගන්නවා. බෙදෙන්න බෙදෙන්න සතිය වහා ජව කැවි කැවි අර බෙදෙන කැපෙන කැදෙන අරමුණු සතියට නතු කර ගන්නවා. එහි ඇතිදී උකහා ගන්නවා. මේ විදිහට හිත දිගින් දිගටම ප්‍රභාසර ගතිය අරමුණු නිසා හිත මත් වෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවර ධර්මයන්කට යට වෙන ගතිය අඩු වෙනකොට අඩු වෙනකොට යෝගාවචරයට භාවනාව yaadෙන ස්වරූපයක් තියෙනවා. හරියන්කේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. වේදනාවක් ආවට, සද්දයක් ආවට, එහෙම නැත්නම් හිතට හිතවිල්ලක් ආවට ඒ විදිහේ පැකිලෙන පසුබාන ලැජ්ජ වෙන ස්වරූප වෙනුවට ඉදිරිපත් වෙන ගතියක් ඇති වෙනවා. මේ නිසා පරියන්කේදී යෝගාවචරයාගේ ඉරියව්ව බොහෝම සමබර වෙනවා දිගට පවත්වා ගන්න පුළුවන් වෙනවා සහැල්ලු භාව ඇති වෙනවා සමහර විටක යෝගාවචරය මේ අරමුණේ උදාහරණ වශයෙන් කියනවා බිම්බීම හැකිලීමේදී උදරයේ හිත තියාගෙන ඉන්න හොඳටම දන්න තමන්ගේ ශරීරය විශේෂයෙන්ම වාතයක් මත තිබ්බා වගේ ජල තරංගයක් මත තිබ්බා වගේ හොඳට පා වෙන ස්වරූප සහැල්ලු වෙන ස්වරූප අත්දකින්න මේ නිසා යෝගාවචරයට වැටෙනවා දැන් භාවනාව යාදෙන තමන්ට කරගෙන යන්න පුළුවන් තත්ත්වයකටපත් වෙච්ච ස්වරූපය. මේ තියේදී දිගට දිගට කරන්න කරන්න කරන්න ඒ යෝගාවචරයට මේ தত্ত্বය සක්මනේදී අත්දැක ගන්න පුළුවන් වෙනවා. සක්මනේදී අර පරියන්කේ තරමෙතම සමාධිය ගැඹුරු නොවුනත් යාදෙන ගතියක් වැටෙනවා. වම තබන වෙලාවේදී හිත ඉබේම වම දිහාවට යන හැටි. ඒ වාගේම දකුණ තබන වෙලාවට දකුණු දිහාවට යන හැටි. මේ නිසා වම දකුණ කියන මේ ඉරියව් වෙනස් කිරීම පවතිද්දී සතිය සමාධිය තැම්පත් වෙන හැටි තේරෙනවා. එතකොට මේ යෝගාවචර එක පියවරක් එසවීම තැබීම වශයෙන් හිතට ව්‍යායාම වැඩි කරනවා. කඩලා පෙන්වනවා. කඩලා පෙන්වන්න පෙන්වන්න වෙනස් කරන අවස්ථාවේදී හිත ටිකක් කලකොල වෙනවා. නැවතත් තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් භාවයේ දකින්නකොට විනාඩි 10ක් 15ක් භාවනා කරන වෙලාවේදී යාදෙන ගතිය දැනෙනකොට යෝගාවචරයක් එසවීමය, යැවීමය, තැබීමේ වශයෙන් ප්‍රයෝජනීය සලකලා හිතට අභ්‍යාස වැඩි කරනවා. වැඩි කරනකොට වැඩි කරනකොට පියවරක් පියවරක් පාසා හිත සාමාන්‍ය කලබල වෙද්දටපත් වෙනවා. නැවත විනාඩි 10 15 යනකොට තැන්පත් වෙනවා. මේ නිසා යෝගාවචරය ඉදින්දා පින්ඳ පාතේ වඩින වෙලාවේදී, දැන් පහදු කරන වෙලාවේදී, සූර්ය පිළිකර පිළිදැගුම් කරන වෙලාවල් වලදී ආදී විදියට විවිධාකාර කටයුතු කරද්දී මේ සතිය, මේ සමාධිය දෙක දිගට පවත්නකොට සුපතිප්පිත සතිය ආහාරයක් වශයෙන් කරගෙන තමන්ගේ මුළු ජීවිතය කියන එකම අභිෝගයේ වශයෙන් කරගෙන මේක තමයි ගුණ ජීවිතය කියලා කරගෙන යනකොට විපස්සනා යෝගාවචරයේ ක්ෂණික සමාධියට විශාල හොඳ පසුබිමක් ලැබෙනවා මොනම අරමුණු මොන වේගයෙන් මතුණත් මොනතරම් ප්‍රිය අප්‍රිය භාවයෙන් උත්සාහිත තත්ත්වයටපත් උනත් යෝගාවචරය ඒ විසෙයි සමාධිය දිගට පැවැත්වීම අභ්‍යාස කරනවා මේ සමාධිය දිගට යනවනම් දැන් යෝගාවචරයට අරමුණකට හොඳට හිත යොදවපු වෙලාවේදී පරියන්කේදී සක්මනේදී එදිනදා කටයුතු කරද්දී ඒ අරමුණේ යත්තා වූ සම්මුති ස්වરૂපය ප්‍රත්‍යක්ෂ ස්වરૂපයේ බිඳින්න පුළුවන් ශක්තිය ලැබෙනවා. බිඳීමකට බිඳීම කොහොමද කියලා Taman හිතියොදලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම උදරයේ බිඳීම ඕලාරික ස්වરૂපයට වැටෙනවා. විවිධ ආකාර නිදර්ශන මාර්ගයෙන් කියන්න පුළුවන් නමුත් එක පිම්බීම වාරෙන් දෙකකින්ම තමන්ට වැටෙනවා ඒ පිම්බෙන මහත් වෙන ගති අතරමැද තෙරපෙන චලන වෙන උණුසුම් ගති සිසිල් ගති පවතිනවා. එහෙමනම් උදරයේ ස්වરૂප උදරයේ හැඩ වෙනුවට පිම්බීම තුල ඇත්තා වූ ධාතු ස්වરૂපය මෙන්න පටවි ධාතුවේ වැඩපිළිවෙල තද ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, මෙලෙක් ගතිය, මුරුදු ගතිය, සහැල්ලු ගතිය, උණුසුම් ගති, සීසීල් ගති, පිටු කරන ගති, වැగిරෙන ගති, තලන ගති මේ විදිහට එක එක දකින්නකොට සෑම අරමුණකම නියාතය භාවනාවෙන්ම ලබාගත යුතු නියාතයක හිත යොදා ගන්න පුළුවන්. භූත ධර්ම වල වැඩපිළිවෙල තේරෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයට අධික වේගවත් වේදනාවක් තුනත් වේදනාව මගේ වේදනාවක් දකුණු පායේ වේදනාවක් ආදී වශයෙන් පටන් ගත්තට ඒ වශයෙන් මෙනෙහි කරාට මෙනෙහි කිරීම සුව වෙන්න වෙන්න වේදනාවේ බුදු ධර්ම ස්වરૂපේ ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් එකොඩට යන්න తాවකාලික පාලමක් ගන්නවා වගේ මෙතුආකල් මමය මාගේ නරකය අසුභය වශයෙන් තිබුණා වූ ලකුණු ඒව හැරදමලා අරමුණිය තව සුද්ධ ස්වરૂපය ධර්ම ස්වરૂපය නාම වශයෙන් රූප වශයෙන් රූප ඉස්සර කරගෙන තේරෙන්න පටන් ගන්නවා. මේ තේරීම පටන් අරගන්නේ අන්න අර කියන සමාධියේ කණික සමාධිය අරමුණක් අරමුණක් මොනතරම් වේගෙන් මතුවෙනවද මේ මතුවෙන මතුවෙන අරමුණ හා වේගයෙන් ඊ අරමුණ මත හිත තැන්පත් වීම නම් ක්ෂණික සමාධිය නිසා ඒ අරමුණේ යතාව පින්බෙන ස්වરૂප හැකිලෙන ස්වરૂප වෙනුවට එහි යතාව තද වෙන, තෙරපෙන, චලන ගති ඒ වාගේම වේදනාවල ඒ වාගේම හිතිවිලි වල මේ ආදී හැම අරමුණක්ම මේ සාමාන්‍ය දකින්න ස්වරූපයෙන් පටන් ගත්තට බොහෝම වේගයෙන් ඒ අරමුණේ ඇති සුද්ධ ස්වරූපේ වැටෙන්න පටන් ගන්නවා. පිනීමක්, ඇදීමක් ඇති වෙන වේලාවකදී යෝගාවචරයට පේන රූපේ පේනවා. ඒ රූපේ දිගේ හිත යනවනම් යම් වේලාවක ඒ රූපේ ඇත්තා වූ වර්ණ, සතහන් ආදී ක්‍රමයට එළියතාව ස්ත්‍රී පුරුෂ භාව වෙනුවට ප්‍රිය අප්‍රිය භාව වෙනුවට රූප ස්වરૂපය නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය ස්වરૂපේ වැටෙනවා. එහෙම නැතිනම් මේ රූප ධර්මය ශක්තියක් වශයෙන් ඇවිල්ලා වදින තමන්ගේ රූපේට පමණක්ම සංවේදී වූ ඇහි ඇත්තව මේ සියුම් භාවයට ප්‍රසාද රූපේට හිතේ දෙන වෙලාවක් වෙන්න පුළුවන්. කට අරගෙන හිටියට රූප පේන්නේ නැහැ. කන අරගෙන හිටියට රූප පේන්නේ නැහැ. ඇහැම ඇරිලා තියෙන්න ඕනේ. එහෙමනම් ඇහි තියෙන විශේෂ සංවේදී භාවයක් මේ රූප දකින්ට සමහර වෙලාවට බාහිර රූපේ වෙනුවට අන්නර විදිහේ අධ්‍යාත්මික රූපේට ප්‍රසාද රූපේට හිත යන්න පුළුවන්. මේ දෙක එකට එකතු වෙන වෙලාවේ ආලෝකයේ තියෙදි ස්පර්ශය සිද්ධ වෙනවා. මේ රූපයක් අභ්‍යන්තර චක්කු ප්‍රසාද රූපයක් දෙක එකට හැපිලා මේ දෙකේ තියෙන සංවේදී ස්වરૂපයක් දෙන්නර දෙන්න තේරුම් ගන්න පුළුවන් ස්වරූපයක්. අන්න ඒ විශේෂ ගැටීමට කියන පස්සේ කියලා හැපීම කියලා. දැන් යෝගාවචරය රූප ධර්ම දෙකක් මේ සිදුවෙන ක්‍රියාව නිසා හොඳේ නිස්කලංකෙන් නම් බලාගෙන ඉන්නේ. මෙන්න නාම ධර්මයක් පහළ වෙනවා ස්පර්ශය සිද්ධ වෙනවා. මේ තුන මේ බාහිර රූපේ මේ ආධ්‍යාත්මික රූපේ මේ දෙකේ ගැටීම කියන මේ தত্ত্ব වෙන් කර දැන ගැනීම විඥානයේ පහළ වෙනවා. දැන් නාම ධර්ම පද්ධතියකට මුල පුරනවා. මේ විදිහට රූප නිසා පස්ස ඊගාට විඥාන ඊගාට වේදනා ආදී ක්‍රමයට එක එක චෛතසික පහළ වෙන වැඩපිළිවෙල දවසකට එක පුරුක ගානේ වැටෙන්න පටන් ගන්නකොට නාම ධර්ම රූප ධර්ම අර නිස්සත් නිජීව ශුන්‍ය ස්වરૂපේ වැඩෙන්න පටන් අර ගන්නවා. මේ වැඩෙන වේලාවකදී නැත්නම් භාවනාව හරියන වේලාවකදී යෝගාවචරයට වැටෙනවා හිතේ නීවරණ තොර ස්වરૂපේ නිසා වෙනදා නොදැක්ක භාවනා නොකරන කාලේ Taman නොදැක්ක දැනටත් භාවනා නොකරන නැත්තම් දකින්න විදිහට මේ ප්‍රඥප්ති ධර්ම වල ඇත්තා වූ ධාතු ස්වરૂප නාම රූප වශයෙන් ඇත්තා වූ පුදු ධර්ම ස්වરૂපේ දැක ගන්න පුළුවන් වෙනවා මේ නිසා යෝගාවචරයේ දැකීම වෙනදාට වඩා විනිවිද යන දැකීමක් වෙනවා ගැඹුරු ස්වરૂපයක් පවතිනවා ඒ වගේම යෝගාවචරයේ යම් වෙලාවක සතිය නැතිනම් මේ කියන ක්ෂණික සමාධිය නැතිනම් වහාම කිසිම බාධාකින් තොරව මම රූපයක් දැක්කා. මම පුරුෂයෙක් දැක්කා. මම ස්ත්‍රියාවක් දැක්කා. ඒ ස්ත්‍රියව ලස්සනයි, ඒ පුරුෂයා ලස්සනයි. මේ මූණ ලකුණු මෙහෙමයි, ඇස්වල ලකුණු මෙහෙමයි, නාසයේ ලකුණු මෙහෙමයි, කම්මුලේ ලකුණු මෙහෙමයි කියන අර රූපය ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බෙද බෙදා ප්‍රත්‍යක්ෂ දිගේ රස බලන තත්ත්වයටපත් වෙනවා. නමුත් යම් වෙලාවක සතිමත් නම් සමාධිමත් නම් ඒ රූපේ යත්තා වූ සතහන තුලින් ආකාර තුලින් ඒ යත්තා වූ නාම කොටස් රූප කොටස් දකින්න. නිස්සබ්ද නිජීව ශුන්‍ය ස්වરૂපේ දකින්න. මේ වෙනස යෝගාවචරය අත්දැකීම වැටහීම තමයි ගුණ ජීවිතයේ වෙන ආරම්භය. මෙහෙම නැතුව මේ බණ කියනකොට සමහර විටක වැටෙන්න පුළුවන්. ඒ වගේම පිළිගන්නත් පුළුවන්. නමුත් යෝගාවචරයගේ නැතිනම් ඒ රූප දකින වෙලාවේදී මේ ධර්මය එතෙන්ට යොමු කරගන්න තරම් සතියක් සංයමයක් සමාධියක් කවදාකවත් ඒක අධ්‍යක්ෂාකින් සතුටු වෙන්නේ නැහැ. මේ පිටින් ආලේප කරපු කරුකටු කියේ. සමහරවිට මේ යෝගාවචරයට වෙන කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් තරමට. දැනුම තියෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ಗುಣ වෙනසක් ඇති කරන්නේ නැහැ. ඒ යෝගාවචරයේ දැනුම යම් මොහොතක අමතක වෙච්චාම අර තිබුණු පුත්ජන ගති ගොරෝසු ගතිමත් වෙලා ලස්සන රූපයක් නම් ඒක ලබා ගන්නට සාධාරණව පටන් අරගෙන අසාධාරණයෙන් කෙලවර වෙන ක්‍රියාමාර්ගය ඉදිරිපත් වෙන්න පුළුවන්. දුර්වල වෙන්න පුළුවන්. හිත කායික වාචික වශයෙන් දුස්චරිත පවා පෙළඹිලා අපාගත වෙන්න පුළුවන්. කිසිම කෙනෙක් සාධික කරන්න බෑ. නමුත් යෝගාවචරය වර එකවත් හෝ සතියෙන් සමාධියෙන් යුක්තව දකින්න වාරයක් පාසා ඒ රූප ධර්ම වල ඇත්තා වූ ධර්ම ස්වરૂපයේ උකහා ගන්නවා නම් යම් වෙලාවක ධර්ම ස්වરૂපේ නොදැන ප්‍රඥප්ති ස්වરૂපේ මත් වෙනවනම් අන්න යෝගාවචරයට දෙක වෙන වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තරමට භාවනාව යද්දී යෝගාවචරයාගේ ධර්ම ස්වરૂපේ දකින්න අවස්ථාව වැඩි වෙලා ප්‍රඥප්ති ස්වરૂපේ වෙනද දන්න තරහකාරය වෙනද දන්න තමන්ට සුබ හිතසුව වාදියත්තු වෙනද දකින්න ප්‍රිය දේ වෙනද දකින්න අප්‍රිය දේ වෙන දසප්පායදී වෙන අසප්පායදී ආදී දේවල්ම බදාගෙන එහිම පවත්තමත් පවත්තන්ට විශේෂ ව්‍යායාම කරන ඇත්තෝ තනි තනියම කල්පනා කරන ඇත්තෝ මෙන්න මේ ධර්ම ස්වરૂපයට පිටුපා සුද්ධ ධර්මයේ නාම ස්වરૂප ධර්ම රූප ධර්ම ස්වરૂප නිස්සත් නිජීව ස්වરૂප ඇති වෙන එක මිරිකා හරිනවා සිද්ධ වෙන්න දෙන්නේ නැහැ ඒ වෙනුවට තමයිගේ ලෞකික ඥාන පාවිච්චි කරලා විවිධ ආකාර ක්‍රමවලින් ධර්මයේ ප්‍රකට වීම වලකට. වලකමින් දවසකට පැය දෙකක් හරි තුනක් හරි භාවනාත් කරනවා. නමුත් මේ භාවනාවේ කියන ගුණ විශේෂයක් ගැන කතා කරනකොට බොහෝ විට ඒ වගේ ප්‍රකට කාරණාවක් විශේෂ සංසිද්ධියක් භාවනාවට අදාළ ධර්ම කණු රාශියක් ඉදිරිපත් කරගන්න බැරි ස්වරූපයකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වගකීම මොකද්ද? මේ විදිහට දකින්න දකින්න ආනහන වාරයක් පාසා එහියත් ආ වූ නාම ධර්ම රූප ධර්ම මතුවෙන ස්වરૂපයෙත් මතුවෙන ආකල්ප සහිතව තමංගේ දිනචර්යාව ඉන්ද්‍රිය සංවරය සතිය පවත්වනවනම් යෝගාවචරයාගේ මෙතෙක් කල් තිබුණා වූ මේ මති මතාන්තර මිතිය සංඥා ගොඩ දැන් ධර්මතාවයේ ඉදිරියේ අසරණෙන්න පටන් ගන්නවා. එහෙම වෙනවනම් ඒ විදිහට යෝගාවචරයා හරි සතියකින් ඒ ඒ ක්ෂණයේ උපදවා ගන්න පුළුවන් ක්ෂණික සමාධියකින් මේ සෑම ප්‍රඥප්ති ධර්මයක්ම සම්මුති ධර්මයක්ම විනිවිද දැක ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා නම් යෝගාවචරයට වැටෙනවා ධර්මය පිළිබඳ ගෞරවය මේ සියුම් මොලොක් ධර්මය තනවාඩන්ට Taman එකට අනුග්‍රහ දක්වන ස්වરૂපය කොච්චරනම් සෑම මොහොතකම ක්‍රියාත්මක විය යුතුද? එහෙම නොවුනොත් කවදාකවත් මේ ධර්මයේ තමා වශයෙන් ඇවිල්ලා ඉදිරිපත් වෙන්න අමාරුයි. තීරුම් ගත්තට පස්සේ ඒක හැදෙන තාලෙට, වැඩෙන තාලෙට යෝගාවචරය සප්පාය කරුණු සලසලා දෙන්න. අනුග්‍රහ දක්වන්න ඕනේ. එහෙම දක්වනවනම් කොච්චරනම් Tamanගේ කය වශයෙන් ආරසාවිය යුතුද? ඉන්ද්‍රයන් වශයෙන් ආරසාවිය යුතුද කියන එක දවසින් දවස යෝගාවචරයට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම සිද්ධ වෙන්නේ මුලින්නම් දෙන උපදෙස් ඇහිමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රක්‍මචාරීන් දිහා බලලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ත්‍රිවිධ රත්නයකට යති ගෞරවයෙන් වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරය අරමුණක් දිහා දකිනකොට වැඩි වේලාවක නැත්නම් බොහෝ විට භාවනාව සාර්ථක වෙලා ඒ අරමුණේ යත්තා වූ නාම රූප ධර්ම වෙන් කර ගන්න තරමට පැහැදිලි හිත තියෙනවනම් යෝගාවචරයක් එන්න වැටෙනවා. මේ හොද හොදරෙක්ක් මඩේ දාන්න වගේ ඉත අනියම් මාර්ගයෙන් උදව් කරනවා සුද්ධ ධර්ම මතු කිරීම පිළිබඳව උකටලි වෙනවා පසුබානවා. එහෙමනම් ගමනක් නැහැ. ඒ වෙනුවට යෝගාවචරය කාරණාව දැනගෙන දවසින් වැඩි කොටසක් මේ විදිහට අරමුණු වල ඇත්තා වූ මේ නාම රූප සුද්ධ ස්වરૂපේ මතුවෙන ආකාරයටත් නොකර බැරි කම නිසා මේ ප්‍රත්‍යක්ෂ ධර්ම ආශ්‍රය කිරීමත් කරනවනම් ඒ යෝගාවචරයට තමන්ගේ වගකීම් වැඩි වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න ඒ යෝගාවචරය තුළ ಗುಣ වෙනස ඇති කරන ප්‍රධානම වෙනස බය ලැජ්ජ දෙක පහළ වෙන්න පටන් ගන්නවා. ඊදී කීතය, කිරි භාවය සහ මේ ඕතප්පය කියන මේ ධර්ම දෙක. මේ ධර්ම දෙක තමයි යෝගාවචරයාගේ సంతාණී ඇතුලේ ඉඳගෙන වරදක් වෙනකොට වර්ධේ මුදාලන දේ. ආවට බය ගතිය, පවට ලැජ්ජාව පහළ වෙනවා. මෙතුවා කල් යෝගාවචරය ආයේ යම් කිසි කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක් වෙන්තනදී වැළකුණා නම් ඒ වැළකුණේ බුදුන් කෙරෙහි ඇති ගෞරවයේ ධර්මයේ කෙරෙහි ඇති ගෞරවයේ සංඝයා කෙරෙහි ඇති ගෞරවයේ ගුරුවරයාට ඇති ගෞරවයේ සබ්‍රක්මකාරීන් වහන්සේලාට ඇති ගෞරවයේ ස්ථානීය කෙරෙහි ඇති නීති පද්ධතිය ගෞරවයේ නිසා. නමුත් දැන් යෝගාවචරයට තේරෙනවා මුලින්ම සුද්ධ ධර්ම වෙන් කරගන්න මේ යාත්‍ය මතු කරගන්න ක්‍රමය ඒ සඳහා මේ කුණු කන්දල්, කෙලස් කන්දල් ඇතුළට දාගත්තොත් බෑ ඒ නිසා මේවා පිට කරගන්න ඕන කියන හැඟීමෙන් මතුවෙන දෙයක් කියනවා අපි හිරියෝතප්ප කියලා. මේ හිරියෝතප්ප තමන් තුළ ඇතිවෙනා වූ පිරිසිදුකම දිගට පවත්වාගෙන යෑමට මූලිකව අවශ්‍ය කරන දේ. මේ හිරියෝතප්ප ධර්ම නැතිනම් ඒ හිත කළු පාටයි. ඒ හිත ගොරෝසු ස්වરૂපයි. ඒ නිසා මේ හිරියෝතප්ප ධර්ම වලට කියනවා සුඛ ධර්ම කියලා සුදු පාට ධර්ම කියලා. ඒවා උණුසුම එනකොට පළවහයි. අද ගන්නේ මේ කාම උණුසුම කලවා හරිනවා. කළු පාට වෙන්න වෙන්න නම් ඒ උණුසුම ඇද ගන්න ගතියක් තියෙනවා. මේ කාම සැප ආශ කරන ගතියක් ප්‍රයෝගශීලීව හෝ මායා සත මායාවී ක්‍රම නිසා හෝ අනුන්ත සැඟවිලා හෝ ඇහැ පිනවන්ට කන පිනවන්ට රුචි දේ ලබා ගන්නට අරුචි දේවල් දුරු කර ගන්න ව්‍යාපාර කරනවා. නමුත් මේ බයලජ්ජ දෙක පහළ වෙනවනම් අහිරික අනෝතත්ත්ව කියන බය නැතිකම ලැජ්ජ නැතිකම දුරු කරලා හිතේ ප්‍රබහසර ගතිය පැවැත්වීම තමන්ගේ එකම වටිනා දේ ජීවිතයේ හරේ වශයෙන් තේරුම් ගන්න. මේ විදිහට තේරුම් අරගන්න ධර්මයේ යම් කිසි කෙනෙක් තුල තියෙනවනම් ඒ ගුරුමේදී අපිට උගන්වපු ස්වාමීන් වහන්සේ නිදර්ශනයක් වශයෙන් ගෙනලා පෙන්වන පෙන්වනවා මේ ලෝකේ අද තියෙනවා විවිධාකාර ආයුධ මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් කියලා මිනිස්සු බය වෙලා ඉන්නවා. ලෝකේ පලාතක් විනාශ කරන්න පුළුවන් කියලා බය වෙලා ඉන්නවා. මුළු සත්ත්ව වර්ගයා ප්‍රාණීන් වර්ගයම විනාශ කරන්න පුළුවන් කියලා බය වෙලා ඉන්නවා. එවැනි බෝම්බ වලට අපි කියනවා න්‍යෂ්ටික බෝම්බ කියලා. මේ සයදෝ අපිට ධර්ම දේශනා කරනට මතක් කරේ යම් කිසි කෙනෙක් ලෝකී යත්තා වූ මේ ප්‍රඥප්ති ධර්ම මෙව්වය එයත්තා වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා අගය කරන්නා වූ සුද්ධ ධර්ම මේවය කියලා වෙන් කරගෙන ඒ සුද්ධ ධර්ම මගේ ජීවිතයයි කියලා බාර අරගන්නට තරමෙතේ බයලජ්‍ය දෙක පිටගත්ත කෙනෙක් නම් මේ න්‍යෂ්ටික බෝම්බේටවත් බය වෙන්න දෙයක් නැහැ කියන එක. මොකද ඒ තරමෙතම මේ කෙලෙස් වල සඳහා කෙලෙස් සඳහා ඇති බය කෙලෙස් සඳහා ඇති ලැජ්ජාව තමයි ආරක්ෂා කරන්නේ. ඒකේ තියෙන ප්‍රධානම කෘත්‍යය ඒකයි. බය ලැජ්ජා සහිත පුද්ගලයාට පුදුමාකාර ආරක්ෂාවක් ලැබෙනවා. කවදාකවත් චිත්ත පීඩාවක් වෙන්නේ නැහැ. කවදාකවත් පඬිත පුද්ගලෙන්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙන්නේ නැහැ. නීති වලින් යටපත් වෙන්න වෙන්නේ නැහැ. අපාය බයක් එන්නේ නැහැ. මොකද සෑම මොහොතකම කාය දුස්චරිත තිබියේවා. ඉන්ද්‍රිය සංවරයේ තිබියේවා. හිතවත් භාවනා මානසිකාරයවත් නිවර්ණ පැත්තට යනකොට වහාම ඇදලා දාන සුදුබැල. මේ නිසා මේ පුද්ගලයා මෙලව ජීවත් වුණත් දේව ස්වරූපයක් ඇති කරගන්නවා. අනන්ත විසම ලෝකේ දවසක් ඇතුළත ඉදිරිපත් වෙන මේ විවිධාකාර විෂම අදහස් මති මතාන්තර ඇසීම් දැකීම් ආදී කොට ඇත්තව විෂම සංඥා මැද මේ සමතාවයේ මේ පුද්ගලයා පවත්න්නේ මේ පවට බය වෙනවා. පවට ලැජ්ජ වෙනවා. කඩාපැය ස්වරූපයක් නෙවෙයි තියෙන්නේ බය ගතියක්. ලැජ්ජ ගතියක් විනය උගන්වනකොට මේකට කියනවා ලැජ්ජී කුච්චක ස්වරූපය කියලා. කෙලස් පැත්තට යන වැඩක් කරන්න සිද්ධ වෙනවනම් දෙසයක් කල්පනා කරනවා. එහෙම නැත්නම් පසුබාහන. යෝගාවචර නොවන පුද්ගලයන් මේ පසුබෑම් බොහොම ලැජ්ජාවට කාරණා. ඒ අත්තන්නේ මේ කෙලෙස් වැඩෙන කාමයේ වඩන වැඩවලදී ඉදිරිපත් නොවුනොත් බොහොම සමාජශීලී නැති ගතියක් විදිහට කොන් කරන ගතියක් තියෙනවා. මේ නිසා තමයි යෝගාවචරයේකට මේ භාවනා මධ්‍යස්ථානයකදී භාවනා පහසු වෙන්නේ. ඒක එහෙම කොන් කරන ගතියක් නැහැ. තමන්ගේ වැඩ බලාගෙන පැත්තකටලා හිතේ කවුරුවක්වත් ඇවිල්ලා දොස් කියන්නේ නැහැ මට hina වුණේ නැහැ මට කතා කළේ නැහැ මට ලෙඩ වුණා බලන්ට ආවේ නැහැ කවුරක්වත් දොස් කියන්නේ. ඒ නිසා තමයි ගුණ ජීවිතයේ මේ ලැජ්ජ බය දෙක වැඩෙන තාලෙට සුඛ ධර්මයේ වැඩෙන තාලෙට දිනු කරගන්න පුළුවන්. මේ නිසා මේකට දේව ධර්ම කියනවා. ඒ වගේම තමයි අපිට මේ දේව ධර්ම අපේ තුල තියෙනවනේ ලෝකෙ කොච්චර ව්‍යසන මිනිස්සු ඇති කරපු දේ හෝවා ස්වභාවයෙන් ඇති වෙන දේ හෝවේවා. කිසි දෙයකට බය නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම මේක අනිත් පැත්තක් තියෙනවා. ඒ තරම් මේ ಗುಣ දෙනේ මේ ලැජ්ජ බය දෙක තේරුම් අරගෙනත් යමෙක් එක වඩන තාලෙට දිනචර්යාව වෙනස් කරගන්නේ නැතුව ඊබේ අහිරික අනුවතත්ව දෙක බය නැතිකම ලැජ්ජ නැතිකම දෙකටත් ඉඩ දෙලා කටයුතු කරනවනේ ඒ පුද්ගලයා මුළු ලෝකෙම විනාශ කරන පුද්ගලයා බවට පත් වෙනවා. ඒ මොකද මේ බය ලැජ්ජ නැතිකම දෙක නැතිකම ඇතිත ආකල් අභ්‍යන්තර වලින් කළු පාට වෙනවා. අමනස ස්වරූපයටපත් වෙනවා. කෙලස ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා කරන දේ කාමදායකවත් කිසිම කෙනෙකුට අල්ලතු කියන්නේ. මේ තරම් නරක වැඩ කරන්න පුළුවන්. කයින් දුස්චර්ය කරන්න පුළුවන්. වචනෙන් දුස්චර්ය කරන්න පුළුවන් මොකද මුල කුණු වෙනවා. හිත නරක වෙනවා. ඒ නිසා මේ පුද්ගලයා ආරණ්‍යස්තික බෝම්බේට වැඩිය භයානක පුද්ගලයෙක්. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ಗುಣ ධර්මයේ වැඩෙනකොට භාවනාව කරනකොට මේ භාවනාවේදී මෙන්න මෙහෙමයි අරමුණකට ආ වූ ධර්ම ස්වરૂපේ මතුවේ. ඒකට මෙන්න මේ தත් ඕන කරනවා. එහෙම නැතුව භාවනාවකින් තොරව, ගුරු උපදේශයකින් තොරව, කල්යාණ මිත්‍රාශ්‍රයකින් තොරව, සබ්‍රක්‍මචාරයෙන් තොරව කවමදාකවත් මේ தත් ලබා ගන්න බෑ. ඒ නිසා අපිට මේ දේවල් ලැබිලා තියෙන වෙලාවේදී අපි පුළුවන් තරම් නියාර්ථය අරමුණකට ආ වූ සුද්ධේ නාම රූප ධර්ම නැති කර ගැනීමේ தত্ত্বය ඇති වෙන තාලෙට අපි අනුග්‍රහ දක්වන්න ඕනේ. සීලෙන් අනුග්‍රහ දක්වන්න ඕනේ. සුතෙන් අනුග්‍රහ දක්වන්න ඕනේ, අහුම්කම් දෙන්න ඕනේ, ධර්ම සාකච්ඡා පවත්වන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවේදී මතුවෙන ඒ පිරිසුදු தත්ත්වය රැක ගැනීම සඳහා ලැජ්ජ බය දෙක තහවුරු කරගන්නේ නැතිනම් ඒ පුද්ගලයා අන්නර න්‍යස්තික බෝම්බේට වැඩිය භයානකයි. මේ විදිහට යම් කිසි කෙනෙක් කාරණාව තේරුම් අරගෙන ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ මේ තරම්ම තීර්ණාත්මක දෙයක්. ඒක මෙච්චරම සියුම වැටෙන්නේ නැහැ කවමදාකවත් භාවනා නොකරන කෙනා. උපදේශ මත යටත් වෙමින් යටත් වෙමින් තමන්ගේ ගුණ ජීවිතේ වැඩිවීමට උත්සාහ කරන කෙනෙකුට මේ ක්ෂණ සම්පත්තිය කියන එක විශේෂ අර්ථමත් වෙන්න පටන් ගන්නවා. මේ ගුරුවරු දෙන උපදේශ පිළිබඳව කවදාකවත් නැති විදිහට ඉතාමත්ම සියුම් උනත් බොහොම ගැඹුරු ගෞරවයක් ඇති වෙනවා. තමන් තුළ සිදුවලා තියෙන වැරදි කිසිසේත්ම දරා ගන්න බැරි හරියට වමනේ කරන්න ඕන වෙච්ච වෙලාවක කොච්චර ඉක්මනට ඒ ඇතුලේ තියෙන කුණු දරාව අපි පිට කරන්න උත්සාහ කරනවද ඒ වාගේ තමන්ගේ කයින් සිදුවෙන දේවල් වචනේ සිදුවෙන දේවල් පාපෝච්චාරණේ මාර්ගයෙන් සුද්ධ කරන්න පෙළඹෙනවා මේ තමයි මේ හැදෙන යෝගාවචරයාගේ මේ தත්ත්වදී පේන තියෙන ලක්ෂණ ඒ මොකද යෝගාවචරයට එකම දේ ඕන කරන්නේ මේ ක්ෂණික සමාධියයි රකින්න ඕනේ එනතම මේ තමන්ගේ ලස්සනකම පුළුවන්කම වෙන වෙන ලෞකික සම්පත් නෙවෙයි මේ නිසා යෝගාවචරය ධර්මයේම කැප වෙන ධර්මයේම වැඩෙන දිනතරස් කර ගන්නවා කායික වාචික හැසිරීම මේ විදිහට වෙනස් කරනවා. මේ නිසා දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරය තුළ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියනා වූ ඉන්දිය ධර්මයන් වල දවසින් දවස දවසින් දවස වර්ධනය සිදුවේ. මේ ඉන්දිය ධර්ම වැඩි වීම නිසා යෝගාවචරයේ පරියන්කේ පහසුව දිගින් දිගට වැඩෙනවා. දෙන උපදේශවල දහසක් නයින් වැටෙන ඉතාමත්ම ගෞරව සංපයුක්ත භාවයකට පත් වෙනවා. මේ විදිහට වැඩෙනකොට වැඩෙනකොට යෝගාවචරය තුළ ගොච්ඡංග ධර්ම පිළිබඳව බොහෝම හොඳ පරිසරයක් වැඩෙන්න පටන් ගන්නවා. ගොච්ඡංග ධර්ම වැඩෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වලට සමානව ඊට ඒ වාගේම ප්‍රීතිය සුඛය පස්සද්ධිය කියන ප්‍රධාන සැප පහසු ඇති භාවනාවට යාදෙන ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මේ ප්‍රීති සුඛ පස්සතිය ඇති වෙනකොට ඒ ඇති වෙච්ච බව ප්‍රථමයෙන්ම දැනගන්න යෝගාවචරය. අරමුණට නැවත නැවතත් හිත යොදන්න පුළුවන් පහසුව ඒ වාගේම අරමුණ ප්‍රියාප්‍රිය භාවය ඇති කරන්නේ නැතුව ඉන ඕනම දෙයක් විශේෂයේ දිගට හිත පවත්වන්න පුළුවන් භාවය ඇති වෙනකොට අප්‍රිය අරමුණක් මානසිකාරයට ලක් කරගෙන ඉන්නේ උනත් යෝගාවචර ප්‍රීතිය පහළ වෙනවා. කවදාකවත් නොවිච්ච දෙයක් Taman තුල සිද්ධ වෙනවා. ධර්මය පෙනෙන්න පටන් අරගන්නවා. මේ නිසා යෝගාවචරය සුඛය අත්විඳිනවා. ඒ වෙනකොට ප්‍රසද්ධියේ හිතේ කටේ තබනවා. මේ ප්‍රසද්ධිය පහළ වෙච්ච වෙලාව වෙනකොට ප්‍රසද්ධිය නිසා ප්‍රසාද භාවයේ නිසා යෝගාවචරාගේ චක්සු ප්‍රසාදේ පැහැදිලි වෙනවා. සෝත ප්‍රසාදේ පැහැදිලි වෙනවා. ගාහන ජීවා කාය මන මේ ප්‍රසාද රූපවල විශාල පැහැදිලි වීමක් ඇති වෙනවා. දකින්න දේවල් නිවැරදිව දැක ගන්න පුළුවන් වෙනවා අතරමැදට ඉවසීමක් තියෙනවා. දැක්ක පල්ලියට වහාම තීන්දුව කරලා ක්‍රියාත්මක වෙන අත්නෝමතියට යන පුද්ගලෙක් වෙනවා වෙනකොට බොහොම සාන්තව tempත්ව දෙයක් දිහා බලල විවේකීව මේ සෑම ඇති වෙන දෙයක්ම ඇති වෙනවා හතර නැති වෙනවා. තවත් මේක සාහිතික කරගන්න ඕන ඒ දේ විදස් කොටස් කරලා බලන්න. බලනකොට මේව තුළ මේ තරම් උත්සුක වෙන්න කුලප්පු වෙන්න, සතිය කඩා ගන්න, සමාධිය කඩා ගන්න දෙයක් නැහැ. මේ විදිහට ප්‍රසාද රූප පැහැදිලි වීමත් සමගම යෝගාවචරයාගේ රුධිර ධාතුව ස්නායු පද්ධතියේ විශාල පැහැදිලි වීමක් දෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයා යම්තාක් නිදංගත රෝග සංඛ්‍යාවකින් බැලුනන ඒ නිදංගත රෝග පව දැන් සුව වෙන්න පටන් ගන්නවා. ඒ තරමට භාවනාවේ ගුණ ප්‍රකට වෙන්න පටන් මේ අවස්ථාවේදී යෝගාවචරයට යම් හේතුවක් නිසා භාවනාව නතර කරන්න සිද්ධ වුණා නම් ස්ථානෙන් පිට වෙන්න සිද්ධ වුණා නම් පසුපස්ස බල බලා තමයි යන්නේ. බොහෝම කනගාටු වෙනවා මට මේ අවස්ථාව දිගට කරගෙන යන්න ලැබුණේ නැහැ කියලා. ඒ වාගේම තමයි කොයි පැත්ත වැටුණත් දැන් භාවනාව පැත්තට තමයි හිත නමාගෙන හිස නමාගෙන වැටෙන්නේ. ඒ තරම් වෙනසක් මේ ගුණ ජීවිතයේ සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ පස්සද්ධිය පහළ වෙන වෙලාවේ. නමුත් මේ පස්සද්ධිය මේ සුඛය මේ ප්‍රීතිය ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ ඒකනික සමාධිය තුළ. ඒකනික සමාධිය කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගේ විරුද්ධ පැත්ත. මේ තාක්කල් යෝගාවචරය අවුරුදු 10ක් 20ක් 30ක් මේ කොළමට ජීවත් වෙච්ච කෙනෙක් වුණා නම් ඒ යෝගාවචරය ඒකාන්තයෙන්ම ලෞකික දැනීම කියන එක දානවා. කාම සැපය කියන එක දානවා. වස්තුකාමයේ දානවා. කාම වස්තු රැස් කිරීමේ වටිනාකම මෙතෙක් කල් දැඟලුවා. නමුත් දැන් යෝගාවචරයට ගුණ ජීවිතේ රැකීම, බයලජ්ජාව ඇති කරගෙන ගුණ ජීවිතේ රැකීම මේ තාක් වටිනා දෙයක් බවට තේරෙන්න තේරෙන්න පටන් අරගන්නකොට ඒ යෝගාවචරයට සුදුසුකම ලැබෙනවා, පුළුවන්කාරකම ලැබෙනවා මේ සැප දෙක අතර සංසන්දනයක් කරන්න. වස්තු කාමයට නැත්නම් කාම රතියත් ධර්ම රතියක් කියන මේ දෙක. සාමාන්‍ය ලෝකේ ආහාර වලින් රූප වලින් ශබ්ද වලින් අපි යෝජාව ලබාගෙන අපේ මේ කර්ම සැප විඳීම ශරීරයේ සැප පහසුව සැලසීම ලෝකෙ සිද්ධ වෙනවා අද යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණක් පාස ධර්මෝජාව ලබාගෙන ධර්මෝජාව මාර්ගයෙන් ශ්‍රද්ධාව විරිය සතිය සමාධි ප්‍රඥාව වැඩෙන වැඩ පිළිවෙලකට යෙදෙනවා මේ ගුණ දෙක වෙනස් වෙන වෙනස්ව තේරුම් ගන්න යෝගාවචරයට විතරයි සුදුසුකමක් තියෙන්නේ මේ කාම සම්පatti කියන්නේ මොකද්ද කියන එක විස්තර කරන්න. කාම සම්පatti හැපිනවීම, කන පිනවීම ආදී මේ ඉන්ද්‍රිය ධර්මයේ බාහිර වස්තුන්ගේ ගැටීමෙන් පිනවීමේ වැඩපිළිවෙල සැපයක් නැති නෑ. ඒකේ ආස්වාදයක් නැති නෑ කාටවත් කියන්න බෑ. මේ ආස්වාදේ මේ ලෝකේ යම්තාක් ප්‍රථම පන්තියෙන් වින්දනක් ඒ වින්ද පුද්ගලයා වශයෙන්ොත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ කීම් බාර ගන්නවා. මහණෙනි මම මේ කාම වස්තුන්ගේ ආස්වාදයේ විඳපු කෙනෙක් මම විඳලා කියනවා. කාටවත් නැහැ කියන්න බෑ. එදා ගිහි සැප විඳින කාලේ සම්්‍ය සුරම්්‍ය සුබ කියන මේ මාලිගාවලින් පිටතට නැවේ දාස් ගණන් පුරංගනාවන්ගෙන් පුරංගනාවන් වාගේ කුමාරිකාවන්ගෙන් පහස ලැබෙමින් ඊට යුක්තුගුණ ભેද කටුක තත්වයේ ඇති වෙන්නේ නැතු කුමාර සැප විඳිනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඒ වාගේ මේ தත්ත්ව දිගට ගෙන ඉතන මේ தත්ත්වයේ සැප විඳින්න තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝකීය වශයෙන් අයිතිවාසිකම ගන්නවා මේ කාම වස්තුන්ගේ ඇති ආස්වාදේ මම දන්නවා. ඒ නිසා ඒක නෑ කියන කවුරු හරි හදනවනම් ඒක බොරු කතාවක්. ඒක අනවශ්‍ය දෙයක්. සැපයක් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කාම සැපයෙන් අතර උනේ නෑ. ආස්වාදයෙන් නතරුනේ නෑ උන්වහන්සේ ආදීනවේ දැක්කා. නමුත් අද මේ කාම සැපේ විඳින විශේෂයෙන්ම මේ සතිපට්ඨාන භාවනා ගැන අහලා නැති සතිපට්ඨාන භාවනාවට හිතේ ගන්න නැති ඇත්තෝ මේ කාම සැපේ විඳිනකොට ඒ ඇත්තෝ ඒ වාගේ කාම සැපේ යත්තා වූ ආදීනව ප්‍රකට වෙන තාලෙට මේ කාම සැප විඳින. මත් වෙලා වහායලිලා ගිලිලා එන්සයත්තට කවදාකවත් ආස්වාදේ ලබා ගන්න හම් වෙන්නේ මේ නිසා ආධිනවේ ලබා ගන්න හම් වෙන්නේ මේ නිසා නිස්සාරණය පිළිබඳ හැඟීමක් පහළ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වශයෙන් මේ ආධිනව ආස්වාදල විඳලා ආධිනවක් දැනගෙන නිස්සාරණය ඇති කරගෙන ඊට පස්සේ මේ ධර්ම සැපයේ ආස්වාදයේ අධ්‍යක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ධර්ම සුඛය නැත්නම් ධර්ම ප්‍රීතිය ධම්මපස්සද්ධිය. එහිදී පහළ වෙන්නා වූ මේ සුඛයේ සහ කාම සුඛය ඇති වෙනස. මේ ධර්මයේදී ධර්ම සුඛය අධ්‍යක්ීමේදී බයලජ්‍ය සහිතව තමන්ගේ ගුණ ජීවිතේ බේරා ගනිමින් ඇත්තාත ඇතිතාක් ධර්ම වල ප්‍රත්‍යක්ති රසයේ විඳගෙන විඳගෙන ඇතුළට ගිහිල්ලා එයි යතාවෝ නෙයි ආර්ථය නැත්නම් අරමුණකට ආවෝ ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ආදී සන්තති ලක්ෂණ ආදී ධර්ම දැක ගන්න කෙනාට ඇති වෙන සැපයත් සාකච්ඡා කරන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ධර්මයෙන් ඇති වෙන සැපය කිසිම දෙයකට මාතු නැහැ. අයි පිටින් මොනවාක්වත්ම දාන්න ඕනේ මේක රසවත් කරන්න. ඒක ඒක වශයෙන්ම සම්පූර්ණයි. දෙක කොච්චර වින්දත් ඇති වෙන්නේ. සම්පූර්ණයි ඒ කවදාකවත් එපා වෙන්නේ. ඒ මොකද බාහිර සෑම කාම වස්තුවක්ම ඒක විසින් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක ගොඩාක් අඩුපාඩු වල. මේ නිසා කාම වස්තු බාහිර කාම වස්තු නිතර වෙනස් වෙනවා. එකම දේ දිගට ධානය කියොත් කුප්ලගේ කර්මලේ පවා සුදු පාට වෙනවා. මේ කාම වස්තුල ස්වરૂපය. බාහිර හැම වෙලාවෙම ස්වરૂපය වෙනස් කරන්න ඕනේ. දුර ළඟ වෙනස් කරන්න ඕනේ, වම දකුණ වෙනස් කරන්න ඕනේ, ප්‍රමාණය වෙනස් කරන්න ඕනේ, දඟලන්න ඕනේ, නලියන්න ඕනේ. ඒ තමයි කාම සංකප්පයේ ස්වરૂපය. නමුත් ඊට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඇතිවෙන ආ ධර්ම ප්‍රීතිය, ධර්ම සුඛය, ධර්ම පස්සද්ධිය මාතුනේ. හරියට හොඳ පිරිසිදු වතුර ටිකක් වගේ. ඒ කිසිම සීනි දාන්න ඕනෙත් නැහැ, දුනු දාන්න ඕනෙත් නැහැ, ඇඹුල් ඕනෙත් නැහැ, මොනවාකට ඕනේ. ඒ වතුර බොන්නත් සුදුසුයි, නාන්නත් සුදුසුයි, වියන්ට පියන්ට ගන්නත් සුදුසුයි, සෝදන්නත් සුදුසුයි, ඕන දෙයකට සුදුසුයි. එහෙම නැත්නම් දඟරත් කරනවා. කිසිම මාත්‍යාවක් නැහැ. මේ දේ අත්දකින්න යෝගාවචරය ධර්ම රසය. ඒ වගේම තමයි මේ ධර්ම රසය කොච්චර ලැබුවත් චිත්ත භාවයක තියෙන්නේ එපා වෙන්නේ. අපි දන්නවා පොඩි කාලේ පොඩි දරුවන්ට මේ සෙල්ලම් බඩු ගෙනත් දීපුවාම මේ සෙල්ලම් බඩුවක් දැකපුවාම මේ දරුවාගේ හිත සම්පූර්ණයෙන්ම සෙල්ලම් බඩුවේ තමයි තියෙන්නේ. කන්න ඕනෙත් නැහැ. ගමනක් යන්න ඕනෙත් නැහැ. වෙන කිසිම දෙයක් ඕනේ සෙල්ලම් බඩුවේමයි. නමුත් දවසයි දෙකයි. අර සෙල්ලම් බඩුව එහෙන් හප්පලා මෙහෙන් හප්පලා ඒක පාට ගිහිල්ලා අංගපතංග ගැලවිලා ගියාට පස්සේ පයින් දමලා එළවනවා. ඉති කරලා. මේ ස්වરૂපේ තමයි කාම සම්පatti හැමෙන්නේ. ලබන මොහොතේදී, ලබන්න දඟලන වෙලාවේදී ඒක තමයි මුළු ලෝකෙම. ඒක ලබා ගන්නට හිතෙමුත් වැඩ කරනවා. වචනෙමුත් වැඩ කරනවා. කයෙමුත් වැඩ කරනවා. ඒ හිම්ම ගැලීගෙන වැඩ කරනවා. ලැබුණාට පස්සේ දවසින් දෙකකින් ඉපාව. ඒක අලුත් දෙයක් කරන්න ඕනේ. හැඩේ වෙනස් කරන්න ඕනේ. පවත්වන්න ඕනේ. මහා වැඩ රාජකාරියක් අවශ්‍යයි. නමුත් මේ පස්සද්ධියේ ධර්මයෙන් ලැබෙන පස්සද්ධියේ කවදාකවත් නැහැ වෙන දෙයකින් උදව් කරන්න ඕනේ ගතියක්. ඒක ඒක වශයෙන් සම්පූර්ණයි. දෙක උච්චර අත්විඳක් පාරිය. මෙන්න මේ ගති නිසා මේ සැපය ඒ කියන්නේ ධර්ම රතිය මානසික රතියට වැඩිය අමානසික ස්වરૂපයක් ඇති බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නමුත් මේ අමානසික රතිය ධර්මයෙන් ලබන රතිය ඉබේ ලැබෙන්නේ නැති දෙයක් බවට මේ යෝගාවචර සාක්ෂි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දැනුමින් උන්වහන්සේ පිටු කරලා දක්වන යම් කිසි කෙනෙක් මේ විසම ලෝකේ අපෙන් සැප උරා ගන්න, නිරිකා ගන්න, වද දෙන පෙළෙන මේ ලෝකේ උනත් මේ මාත්තු නැති හොඳ දඹ රත්තරන් සැපයක් තියෙනවා, එපාවන වෙන සැපයක් තියෙනවා. ඒ සැපේ ලබන්න නම් ශුන්‍යාගාරං පවිත්තක්. ඒ පුද්ගලයා ශූන්‍යාකාරයකට එළඹෙන්න ඕන. හැම දෙයකින්ම ශබ්ද වලින් රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශ වලින් හිතට নানা ප්‍රවිකාර හිතවිලි මතු කරන තැන් වලින් වෙන් වෙනවා. ඒ වගේම කය දුස්චරිත වලින් වෙන් කරලා තියාගන්න ඕන. වචනේ දුස්චරිත වලින් වෙන් කරලා තියාගන්න. ඇහ සංවර කරගන්න ඕන. කන සංවර කරගන්න ඕන. මෙන්න ශුන්‍යාගාරම් පවිත්‍යස්ස සංකචිත්තස බික්කුණෝ එහෙම ශූන්‍යාකාරයේ භෞතික වශයෙන් ලැබුවත් හිත කාම සංපත් වලේ ඇදෙනවන කාම ඡන්දයේට විජ්ජුව හෝ වක්‍ර මාර්ගයෙන් ගමන් කරන ස්වરૂපයක් තියෙනවනම් ඒ පුද්ගලයාට මේ අමානුෂික රතිය තෝරණයක් ලැබෙන්නේ නැහැ. ඔහු ඉතාමත්ම වෙහෙස වෙලා ජයගත්තයි කියලා කියන්නේ අන්න අර මාත්තු සහිත රතේට උරුම ලබනව ඒ සැපය කොහොම ඉක්මනට ඉපා. ජයගත්තයි කියලා කියන්නේ අපි අන්නෝක තමයි මේ භෞතික ලෝකෙ. නමුත් ධර්මයේ ජයගත්තයි කියලා කියන්නේ මාතු නැති. අත්නිහැරේ අතේ හැරීමට කවදාකවත් හිත නොදෙන්නා වූ සැපයකට උරුම ලබනවා. මේ නිසා යෝගාවචරය සංකචිත්තස්ස ස්වරූපයට පත් වෙනවා. වහා කිපෙන ස්වරූපේ හොඳ නැහැ. කිප්පන ස්වරූපේ හොඳ නැහැ. රාගයේ, ద్వේෂයේ, මෝහයේ කිපෙන ස්වරූපේ තියනවනම් එයින් ශුන්‍යාකාරයකට පත් වෙනවා. අරමුණක් හම් වෙනකොට ඒ අරමුණ વિશે මට මේක වුණොත් ඉතාමත්ම හොඳයි කියලා බැදී වැටි උනාම මේ මානසික සැපයේ අමානසික සැපෙන් අයින් වෙනවා. ඒ වගේම යම් කිසි සැපයකට පත්වෙච්ච වෙලාවේදී මට මේක දිගට පවතින්න ඕනේ. සමහර යෝගාවචින් මේක වැටහෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර කනගාටු වෙනවා. මට එදා තිබුණ අත්දැකීම අද නැහැ. එහෙම නැත්නම් අධික වේදනාවක් මාව පෙළනවා. මේ සෑම වෙලාවකදීම යෝගාවචරයගේ වෙලා තියෙන්නේ අර මූලික අවශ්‍යතාවයන් ඒ කියන්නේ සතිය පැවැත්වීම සමාධිය පැවැත්වීම කැඩිලා ගිහිල්ලා මේ අමානුෂික රතියකට ඇත්තා වූ සාන්ත හිත කලබල කරනවා. එහෙමනම් ඒ පුද්ගලයාට හම් වෙන්නේ නෑ මේ අමානුෂික රතිය. මේ අමානුෂික රතිය ලබන්න මේ විදිහට සාන්ත සුන්දර භාවයක හිතෙත් නැත්නම් නිමිත්ත ස්වરૂපයක් ඒ වාගේම ශූන්‍යාකාරයක් ලැබුණත් සම්මා ධම්මං විපස්සතෝ භාවනා වශයෙන් තමයි කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ලැබලා තියෙන්න ඕනේ කියන්නේ කම්ම සම්මෝහය දුරු කරලා තියෙන්න ඕනේ. ඒ වාගේම නාම රූප වශයෙන් වෙන් කර ගන්න පුළුවන් ධම්ම පවත්තාන ඥාන සම්මෝහය ඥානය ලැබලා තියෙන්න ඕනේ. ධම්ම සම්මෝහය දුරු කරන්න ඕනේ. හැම දකින දකින දෙයකම ඉස්ත්‍රි භාව, පුරුෂ භාව, ප්‍රිය භාව, අප්‍රිය භාව වේවා නොවේවා කියන හැඟීම් තියෙනවනේ. ඔහු තාමත් ගත කරන්නේ මේ සාමාන්‍ය පු탁 ජන සාමාන්‍ය ධර්මේ නාහපු ප්‍රතිපත්තාන ක්‍රියාත්මක නොකරන වෙනවා. අපි දවසක් ඇතුළත බලන්න ඕනේ එහෙම ගත කරන අවස්ථාවල්ද වැඩි නැත්නම් අපි වෙන මත වෙන අරමුණ හිත නංවලා අරමුණේ හිත නිතර පැවැත්වීමෙන් අරමුණේ යතාව උන්නේ යාර්ථය. ස්වභාවික ලක්ෂණ දකින්න ගතිය පොදු ලක්ෂණ ගතිය දකින්න ගතිය තියෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් අපි අරමුණේ යතාව මේ ප්‍රියප්‍රිය භාව, ස්ත්‍රී පුරුෂ භාව, සත්ත්ව පුද්ගල ස්වરૂප වෙනුවට දැන් ධර්ම ස්වરૂපේ දකින්න. ඒ වාගේම පත්‍ය සම්මෝහය දුරු කරලා තියෙනවා. මේ ධර්ම මේ සැප මේ දුක් අපිට ඇති වෙන්නේ බාහිර කෙනෙක් ඉඳලා කරන දෙයක් නෙවෙයි. මේ කාන්තේම අපි පෙර ප්‍රාර්ථනා කරපු දෙයක්. කළ දෙයකට ලැබිච්ච විපාකයක්. එහෙනම් කාට අඬන්නද? කාට කියන්නද? බාහිරෙන් අපිට කියලා විසඳගන්න කිසිම කෙනෙක් නැහැ. අපිට තියෙන්නේ සත්‍යයටපත් වෙච්ච වෙලාවේදී එහි යථා වූ හේතු ධර්ම ඵල ධර්ම තේරුම් ගන්න. මේ தත්ත්වයෙන් මිදුණොත් වෙන් වෙන්න උත්සාහ කළොත් කවදාකවත් හේතු ධර්ම ඵල ධර්ම වැටෙන්නේ ඒ නිසා උච්චතර වේදනාව තියෙන වෙලාවේදී උච්චතර අප්‍රිය භාවයේ තියෙන වෙලාවේදී පුදුමයේ ගැඹුරු ධර්ම වලට මුණතක් පැහැදිලි. ඒ වගේම උච්චතර සැප තියෙන වෙලාවේදී අයින් වෙන්න නොයන සැප ඇති වෙන වෙලාවේදී වටිනා ගැඹුරු වලට හොඳ මුණතක් පැහැදිලි. ඉතින් අදත් එයා මෝඩයා මේ මොනතේ ඔළුව හැපුණා නළල හැපුණා කරදරයක් කියලා පැත්තකට ගත්තා. මොකද දැක්කේ අසූරයා තමයි ලැබෙච්ච වටිනා අවස්ථාව උච්චතර ජඟුරු ධර්මයක් ලබා ගන්න තියෙන අවස්ථාවක් කියන ඒ ධර්මයේ විශේෂමත් වෙච්ච අරමුණ විශේෂ ප්‍රියාප්‍රිය භාවයෙන් තොරව අත්‍යවශ්‍යතාවකවත් මෙන්න මේ தත්ත්වපත් වුණාට පස්සේ විතරයි යෝගාවචරයේ හිත මේ සම්මා ධම්මං විපස්සතෝ කියන කප්පටපත් වෙනවා ඒ නිසා ශූන්‍යාකාරයටපත් වුණත් ආන්ත හිතක් ඇති කරගෙන තිබුණත් මේ ධර්ම විපස්සනාව හරි හරියට සිද්ධ නොවෙනවනම් ඒ පුද්ගලයාට තාම මේ අමානුෂික රතිය ලබන්න මේ අමානුෂික රතිය බුදුරජාණන් වහන්සේ අයන්න ඉස්රාට කරගෙන manussත්වයට ලං කරලා දේශනා කළා කියේ. දිව්‍ය සත්‍යයක් කියන්නේ දෙයක් නැහැ. භ්‍රම සත්‍යයක් කියන්නත් බෑ. කියන්න බැරි දෙයක් කියලා කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ manuss රතියේ කාම රතිය කියන්නේ. ඒ ඉක්මවපු ස්වરૂපේ පෙන්වන්ත අ ප්‍රතිය යොදලා අමානුෂී රති හෝති කියලා කියනවා. ඒ කියන්නේ විඳින්න පුළුවන් දෙයක්. අත්දකින්න පුළුවන් දෙයක්. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට විතරක් වෙන් වෙච්ච එහෙම නැත්නම් හේතුක ප්‍රතිසංජේ ලැබවයි කියලා හිතාගෙන ඉන්න ඇත්තට පමණක් වරුම වෙච්ච අපිට බැරි කියලා පස්සබාහකට දෙයක් නෙවෙයි. අමානුෂී රති හෝති කියලා මේ මනුස්ස තත්ත්වයේ ඇතුළත් කරනකොට පැහැදිලි වෙන්නේ ඒක ලබන්න පුළුවන් සැපයක්. බුදුජානක වහන්සේ පෙන්ලා දෙන්නේ. නමුත් ඒ සඳහා ඒ මූලික සුදුසුකම් තියෙනවා. ඒ මූලික සුදුසුකම් සහිතව යම් කෙනෙක් කටයුතු කරනවා නම් මෙතෙක් වෙලා සූදානම් කරගත්තා වූ මේ භූමිය සීල පිළිසුමක්. ඒ මත දිනු කරගත්තා වූ මේ සමාධිය, අති සමාධි, විරිය සති සමාධි කියන සමාධි ස්කන්ධය මත දැන් ධර්මයේ දිනු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ තාක් ඉතින් ගන්න විදිහට කියනවනම් කාය වචී දුස්චරිත වලින් වැළකීම කියන සීල පාරිශුද්ධිය. ඊගාවට ඇත්තා වූ චිත්ත පාරිශුද්ධිය. වීර්ය සතිය සමාධිය මේ தත්ත්ව කියන්න පුළුවන් අපි මේ සැප විඳින්න අවශ්‍ය ගොඩනැගිලි හදපු වෙලාව, ශරීරේ ගොඩනගපු වෙලාව. ඒ මත දිගට භාවනා කරන කෙනාට තමයි මෙන්න මේ අපර විපස්සනා අධ්‍යක්ීම් ලබා ගන්න පුළුවන්. මේ ලැබීම් පහළ වෙනකොට යෝගාවචරයට මෙතුආකල් ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන මුතු ආකාර ඇදහිීමෙන් පිළි අරගෙන කටයුතු කරන කෙනාට මෙන්න මේ අමානුෂික රතිය මතුවෙනකොට තේරෙනවා මේ හිතියෝතප්ප ධර්ම ඉතාමත්ම සමීපව Tamanට ඒකාන්තයෙන් උපදෙදෙමින් පවතින ඒකට අහුම්කම් දෙන්න දෙන්න Taman පුළුවන් තරම් මේ රජ සම්පත් හිතු සම්පත් ධන ආරෝග්‍ය සම්පත් වෙන নানা ප්‍රකාර මද මාන අතහැරලා මේ අමානුෂික රතියට යෙදෙනවා මේ නිසා පෙර ආර්යයන් වහන්සේලා අනන්ත අප්‍රමාණ කාම සම්පත් අතහැරලා මේ කාම සම්පත් වල ආස්වාද වින්දා. පස්සේ ආදීනවයේ දැකලා මේ නිස්සාරණය. එයා අතහැරලා දාලා මෙන්න මේ කියන ආ වූ නොමුසුසු සැපේ. ඒ වගේම කවදාකවත් එපා නොවන සැපේ, සාන්ත සීතල සැපේට හිත දුන්නු. ඒ හිත දීප නිසාම බුදුරජාණන් වහන්සේ නිතරම මේ විදිහට ධර්මයන්හි අත්තාවෝ සුද්ධ ධර්ම ස්වરૂපේ අරමුණ වල අත්තාවෝ ධර්ම ස්වરૂපේ හේතුප්‍රත්‍ය දැකීම මුන්නේ තරම් වටිනවද කියන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයං අවු උදයබ්බේ ඥානය යම් කිසි දෙයක ඇතිවීම නැතිවීම දෙක නොදැන යම් කිසි කෙනෙක් සිටුවරේ රජවරේ මුන්නම උසස් මාන්න තාන්න සහිතව අවුරුදු 100ක් ගත කළත් ඒට වැඩිය බොහෝම වටිනවා අත්සන්තං උදයබ්බයං ඒකාහං ජීවිතං තෙය්‍යෝ. මේ උදේ අපේ ඥානයේ අරමුණක ඇතිවීම නැතිවීම දැකගමින් ගත කරන එක දවසක් වටිනවා කියලා සංසන්දනය කරලා පෙන්නනවා. ඒ මොකද මේ ධර්මය මේ ස්වરૂපය තේරුම් ගත්තොත් තේරුම් ගත්තා තේරුම් ගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැහැ. ඉතින් ඒ අතරමැදට අතරක් නැහැ. නිවන් විස්රාම ගන්න තැනක් නැහැ. චන සම්පත්තියේ දෙකක් නැහැ. එක්කෝ දුෂ්ට ක්ෂණයක් එහෙම නැත්නම් හොඳ ක්ෂණයක්. මේ අතරමැද වාරයක් නෑ. ඉරුවක් දිනකේ භාවනාව තවත් පිළිසිදුව ඍජුව ප්‍රකටව ගෙන යාමට යෝගාවචරින්ට ඒකාන්තයෙන්ම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන මෛත්‍රී කරුණා චේතනාවෙන් ආශිර්වාදයෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා